තං බුද්ධමනන්ත ඕචරං අපදං කේන පදේන එස්සතාති කරුකටේතු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කලින් කරු මතක් කිරීමට අනුව මේ අද කෙරෙන්න බලාපොරොත්තු වෙන්නේ වෙසක් සතිය සම්බන්ධ කරගත් ධර්ම දේශනාවක් ඉතින් වාක්‍යලාවට ඒ වෙසක් සතියේ අපි කරන්නේ බුදුජානක වහන්සේගේ ඒ ත්‍රිවිධ මංගල්‍ය ඉපත් කරලා කරන පින්කම් නිසා අපි විවිධ පැතිවලින් බුදුජානක වහන්සේගේ මුතුගුණ මතක් කරගන්නවා අනුන් කරගන්නවා ඒ නිසා මම මේ ඉස්සරහින් තියාගත්ත මාතෘකාව ධම්මපදයේ කියන පොතේ බුද්ධ වර්ගයේ දෛනික ආකාරය මේක උගාක් ප්‍රසිද්ධ බව ධර්ම දේශනා සඳහා යෙදෙන එකක් නෙවෙයි. කෙසේ නමුත් ඒකට පසුබිම් වෙච්ච කතාව බෞද්ධයන් අතර ප්‍රසිද්ධයි. ඒක නිසා ඒ මාතුකාගතවට යන්න ඉස්සර වෙලා ඒ කාගෙන් වගේ ඒක පිළිබඳව තියෙන මතකය අලුත් කරගන්න අපි මේ නිදාන කතාවට පොඩ්ඩක් වෙලා ගනිමු. සර්වචන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිද්ධ වෙච්ච සිද්ධියක් මෙතන සම්බන්ධ වෙන්නේ ඒක ගොඩක් සමාජ ආයතන සම්බන්ධ වෙච්ච සිද්ධියක් නමුත් ඒකේ ප්‍රයෝජන අරගෙන සර්වචන් වහන්සේ ධර්මයක් ප්‍රතිපදාවක් හෙලි කරනවා උගම් වෙලාට ධම්මපදේ කෙරෙන්නේ ධම්මපද ගාතාවක් වෙලා තියෙන්නේ වගේ අවස්ථාවක් ඒ සිද්ධිය සර්වචන් වහන්සේ අධිකරණ මේ සිද්ධිය සමාජ සංසිද්ධියක් ඒ සමාජ සංසිද්ධිය වුණාට පස්සේ කෙන් ගන්න තියෙන අර්ථ රසය නෙවෙයි ධර්ම රසය මතු කරලා තියෙන තමයි ධම්පදී උඩක් සිද්ධිය වල වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන සංසිද්ධියට හේතු වෙලා තියෙන්නේ බොහෝ දෙනාට නම කියව පමණින්ම මතක් වෙන මේ මාගන්තිය කියන ලස්සන බ්‍රාහ්මණ කාන්තාව පසුබිම් කරගෙන. ඒ බ්‍රාහ්මණ කාන්තාවගේ දීමාපියෝ බමුණු කවුල කරා. මේ දරුවා ඉදිරිච්ච නිසා බොහොම සතුටින් ගත කරලා තියෙනවා. ඒක මොකද බොහොම සෝභාව සම්පන්නයි. ඒ නිසා ඒ දරුවා වැඩි විපත් කළා කාන්තාවක් වඩපත් වෙනකොට හැම රටකම හැම රාජ්‍ය බමුණු කුලවලින් වෙනත කුලවලින් මේ දරුවට විවාහ යෝජනා ගේනකොට ඉතින් දෙමාපියන්ට බොහොම සතුටක් මේ ළඟේ ළමයාගේ රූප සම්පත්තිය නිසා. නමුත් ඒ දෙමාපියෝ කල්පනා කරලා තියෙනවා මේ දරුවන්ට තේරෙන්නේ නැතුණාට අපි බෑන පිළිබඳව හොඳ පසුබිමක් ඇති, රැකියාවක් ඇති, රූප සම්පත්‍ය ඇති කෙනෙක් කොල්ල දෙන්න ඕන නිසා ඒවකට පැමිණිච්ච ඒවකට තිබිච්ච චාරිත්‍රානුකූලව දෙමාපියෝ තමයි 100%ක්ම තීන්දුව කරන්නේ තමන්ගේ බෑන කවුද වෙන්න ඕනේ කියලා. ඒ මාකන්තිය තරුණියට එච්චර ඒ සඳහා ස්වච්ඡන්දයක් තිබෙන්න බවක් පෙන්නේ නැහැ. ඒ වකට පැමිණිච්ච ක්‍රමයේ ඉතින් මේ සංසිද්ධියේ ලැබෙන ප්‍රයෝජන සලකලා සර්වඥාන්සේලා ඒ මාගන්ධිය ශ්‍රී බමුණගේ නිවසට වැඩම කරලා තිනවා බමුණා දවසේ වන්දන පූජන කරන වෙලාවේ කිනි පූජාව කරන වෙලාවේ ඉතින් සර්වඥාන්සේ ඒ ඉස්සරහට වඩිනවා දකින්නකොට බමුණට එකවරම මතක් වුණේ මගේ දුවට ගැළපෙන හොඳ හැඩරුවේ ඇති ලංකාවියෙන් දැක්කයි ඉතින් බාහනට ඒකම තමයි එකම ප්‍රස්තුති උනේ නිමිත්ත උනේ ඒක නිසා ඒ බව සඳහන් කළ බුදුජානනාතර පොඩක් හිටින්නේ කියලා දැමිනියට ආරාධනා කරලා තියෙනවා එමින් බලලා අදහස් ප්‍රකාශ කරන්න කියලා ඒ අතරතුර බුදුජානනාචේතනෙ නැසුව වීදියේදී පොඩක් යහට ගිහිල්ලා තියෙනවා ශිරපතු ලක්ෂණ කියලා. ඉතින් බමුණ එළියට ඇවිල්ලා අර ශිරපතු ලක්ෂණ දිගේ යනකොට බුදුජානකසේ දැකලා තියෙන ශිල්පතුන් ලක්කොම සූප සම්පත්තියත් දෙචිලක් මානුෂ ලක්ෂණ අසුරක් ව්‍යංජන දකින්නකොට ඒ බමුණට ඇවිලා තියෙනවා මේ පුද්ගලයා තමයි මගේ දුව වගේ සූප සභාව ඇති සිරියාකාන්තාවකට සුදුසුම බෑනා කියලා බුදුජානකසේට මේ පෙන්නඳ දුව සරසකලෙන්දී කියලා පැමිණිට කියලා තියෙන සිදුව සරසකන ඇවිල්ලා ඒ දැකපු දේශාත් මහ පුරුෂ ලක්ෂණ වලින් බමුණගේ තියෙන ත්‍රිවේදී පිළිබඳ අවබෝධයෙන් නියම විනිශ්චය කරා. කෙරුණ පස්සේ අනික් සියලුම රාජරාජ අමාත්‍යවරු මේ මාගන්ධිය දුවගේ රූප ස්වභාවයට පිටිපස්සේ ඉදී බමුණ හිතුවා එකවරම තමන්ගේ කැමැත්තෙන්ම බුදුජාණන් වහන්සේට පිළිගන්නකොට බුදුජාණන් වහන්සේකට අනුමැතිය දී. නමුත් ඒ වෙනුවට බුදුජාණන් වහන්සේ අකමැත්ත ප්‍රකාශ කරලා මේ වගේ අසුචි පිටිච්ච කලයක් මගේ සුලංගිල්ලෙන් දබරේ මාපටැකිල්ලෙන් අත ගන්න තරම්වත් වටින්නේ නැහැ. මගේ කකුලේ මාපටැකිල්ලෙන්වත් අත ගන්න වටින්නේ නැහැ කියලා මේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේ ප්‍රතික්ෂේපය බමුණක පැත්තෙන් අදා ගන්න බෑ. මෙච්චර ලස්සන ශිරියාකාන්තාවක් මේ වගේ හොඳ හැඩවැඩ වෙනමක් ඇති තරුණේ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා බැමිණිටත් අදා ගන්න බෑ. මාගන්දියට ප්‍රසිද්ධිය වෙච්චි අවමානයේ නිසා පුදුමාකාර වෛර බන්ධනයක් ඇතිලා තියෙනවා නිකුත් කියලා පිළිබඳව. මෙන්න මේ සමාන සම්දර්භයේ උඩ ඉඳගෙන තමයි සර්වඥාන්සේ මේ ගාථාව දේශනා කරන්නේ. මේ ලෝකයේ කාමවස්තු නැත්නම් කාම පරිහරණය කරන කාම ගුණයකට මූණ දෙන ඊලන්දාගේ අපි කියන පොඩි ආමතු කෙනෙක් කොහොමද මේ වගේ දෙයකට මුහුණ දුන්නොත් වැඩ කරන්නේ කියලා පුංචි කණිවිඩයක් මේ ගැටලු තියෙනවා. හැබැයි කණිවිඩේ පුංචි නෑ. ඒ වගේ පොඩි ආම්රණ තියෙන ප්‍රධාන ප්‍රශ්නක තමයි. භාවනා කරගෙන යනකොට පැවිදුණාට පස්සේ ඒ කල වයසේ එනකොට පුරුෂයෙකුට ඉතාම මනබඳන දේ තමයි අවුරුදු 16ක පමණ කලුත් නැති සුදුත් නැති මහතක් නැති කිට්ටුත් නැති උසත් නැති මිටිත් නැති තරුණ කාන්තාවක් දකින්න ලැබුණොත් ඒක රස රසඳුනක් වෙනවා. ඊට පස්සේ ප්‍රඥාචර්ය රැක ගන්න බැරි. වගේම කාන්තාවකට ඒ වගේ සම වයසේ සම දේහ ලක්ෂණ සහිත පුරුෂයෙක් දැක්කට පස්සේ කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් ඒකට ඇත්තටම කෙටි උත්තරයක් නැහැ. උත්තරේ කොච්චර දුරද නැත්නම් උත්තර තියෙනවා. කොච්චර අමාරුද කියන එක තමයි මේ ගාථාවෙන් බුදුජානනාංශය ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ ප්‍රශ්නේ පැටලලා ඉන්න ඔක්කොටම මේකෙන් උත්තර ලැබෙයි කියලා හිතන්න බෑ. මොකද උඟ දෙනකොට උත්තරේට වැඩිය ප්‍රශ්නෙට කැමති උඟ ඒ උත්තරේට ප්‍රශ්නට කැමති කක්කේ තමයි කාමභෝගී කියලා කියන්නේ. ඒගොල්ලන්ගේ වැඩේම ඒ කාමාශාවල් දිනු කරමින් ඒ කාමාශාවල් පෝෂකකමක් වශයෙන් අරගෙන විහිලෙත් නැතුව ගෙවල් වල ඉඳගෙන ප්‍රපෝෂණය කරනවා. ඉතින් ඒ කෙනාට ඔක ප්‍රශ්නයක් වශයෙන් තේරෙන්නේ නැහැ. යතු උත්තර හොයන්නේ නැහැ. ඒත් හොයන්නේ දුවට හොඳ කොල්ලෙක්. නැත්තම් කොල්ලට හොඳ කෙල්ලෙක්. ඉච්චරයි ඒගොල්ලෝ ගන්න. ඒගොල්ලන්ට මේ මෙතන තියෙන මේ මාන බන්ධනය හෝ එහෙම නැත්නම් මේ ಜಾති බෝ කිරීම සඳහා මේ යන්ත්‍රය හැදලා තියෙන හැටි බුදුචාන් වහන්සේ බලන පැත්තේ බලන ගතිය සමාජයේ නෑ එදත් නෑ අදත් නෑ නමුත් එහෙම බලන පිරිසකුත් ඉන්නවා ආජීවකයන් වශයෙන් පැවිද්දන් වශයෙන් පරිත්‍රාජකයන් වශයෙන් ඒ ඇත්තන්ට සාමාන්‍ය කාමකෝපියයට වැඩිය මේ ප්‍රශ්නේ බලපානවා සමාජ ප්‍රශ්නයක් ආචාර ධර්ම ප්‍රශ්නකට වඩා මේ Tamange යම් කෙලෙස් මට්ටම් දුරවන් කරගෙන යනවා ඉතින් ඒක එදා ඉඳලා අද දක්වාම සමාජගත තත්ත්වයක් වශයෙන් බණක් භාවනා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෝ එහෙම නැත්නම් මුළු ජීවිතේම භ්‍රමචරිත ගත කරන කෙනෙකුට සනාතන ප්‍රශ්නයක් මෙතන තියෙනවා. අනේ ප්‍රශ්නෙට මෙතන උත්තරයක් බුදුජානනාථේ දේශනා කරන නිසා මේක බුදු ගුණයක්මද එහෙම නැත්නම් අපි වගේ බුදු ආගම අනුගමනය කරන අවංකව උත්තර හොයන කෙනෙක් ඕනම කෙනෙකුට පුළුවන් ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් අපි වගේ අය කොහොමඩක්වත් තේරුම් ගන්න බැරි. උත්තරෙන් නැස්වි විවිධ විදිහේ අධහරණය තියෙන ප්‍රශ්නත් කියන එක මම හිතනවා අපේ ධර්මදේශනාදී සාකච්ඡා වුණොත් ඒ ඒ අනුව ප්‍රශ්න උත්තරේ හොයන කෙනාට යම් ප්‍රමාණයක සහාගීයක් උත්තරයක් ලැබෙනවා. සාමාන්‍ය අර්ථය ගත්තොත් මේ ගාථාවේ ඒක ලියලා තියෙන්නේ සම්බුද්ධ මනන්ත ගෝචර. අනන්ත ගෝචරෝ සර්වජන් වහන්සේට මේ වැඩේ වෙන්නේ මේ වැඩේ වෙන්නේ කියන්නේ මන බඳන ඉවැනි රූපයක් දැක්කට බුදුජානනාථට තණ්හාව, කාම තණ්හාව වශයෙන් හෝ භව තණ්හා වශයෙන් හෝ විභව තණ්හා වශයෙන් මතු වෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරන්ට විතරමද වෙන්නේ එහෙම නැත්නම් අනික් අයට මේ බුදුහාමුදුරෝ පෙන්නලා කියන ප්‍රතිපදාවේ ක්‍රමයෙන් යනකොට ඒ ඒ තණ්හාවල් මේ ජීවිතේදීම මේ සාසනයේදීම නැති කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි අදට අපිට අදාළ ප්‍රශ්නේ. අද අපි ජීවත් වෙන්නේ බුද්ධ වර්ෂයේ 2550 අටේ මං හිතන්නේ ඒ වෙනකොට 2500 නෙවෙයි 2000 පරිණිරවාණය 2500 නෙමෙයි සම්බුද්ධත්වයේ 2600ත් අපි පන්නලා ඉන්නේ. ඉතින් එදා මෙදාට මේ සමාජ තත්ත්වය අරතේදී මේ කාමය කියන නැත්නම් මේ තෘෂ්ණාව කියන මේ ඒක හේතුක දුක් වෙන කාරණාවට අපි ස්ත්‍රී නැසෙන් පුරුෂයන් නැසෙන් පැවිද්දන් නැසෙන් භික්ෂු භික්ෂුණී වශයෙන් මොන දෙන්නේ කොහොමද කියලා බැලුවොත් අපි සාමාන්‍ය සිළු දෙනාම පරදින යුද්ධයක්. පටන් ගන්නකොටම පරාදයි. සමහර යුද ප්‍රකාශ කරන්නවත් නැහැ. යා කෙලින්ම ඒ කාමයෙන් පටන් ගන්න කාමෙම ගත කළා කාමෙම මැරලා යනවා. නමුත් සමහර මිනිස්සු ඉන්නවා මේ තියෙද්දී ගහදික ඉහළට පේනන කට්ටිය. ඒකට පරිශෝතගාමී කියලා ඉතින් අපි සන්තෝෂ වෙන්න මේ තරම් කුංචි ආමතුරු තෝකයක් ඉදිරිපත් වෙච්ච ඒක ඒකාන්තම දර්ශනය. මේ අත ඔය කොලකාමයට යට වුණාට අඩු ගානේ සටනෙදී මේ අත කැමති. දෙපයින් හිටගෙන දන ගහගෙන ඉන්නවට වැඩිය සටනේ පියවන්න කැමති. ඉතින් ඒ පොඩි ආමතුරුන්ට තාමුනේ ලේසි නෑ. ඒ කියන්නේ ඉසබෑවට සිවුර කරවගත්තට ඔය වැඩේ වෙන්නේ නෑ. අනිත් එක බුදු වුණත් විලිදෙච්චත් නැන්නේ මේ වැඩේට. කියන්නේ දරුවෝ කෙනලා පෙන්නනනේ අනේ මගේ මගේ දුව ගෙනියන්න කියලා. මේ බුදු වෙච්ච බුදුහාමුදුරන්ට එහෙමනම් මේ ලස්සන කුංචි හාමුදුරගෙන දැක්කම කී දෙනෙක් නැන්දම්මල ඇවිල්ලා දුවලා පෙන්නනවා. ඒකට යනවනේ කුරුමෙට. කුරුමෙ ගියාට පස්සේ හාමුදුරුවෝ පැවිදින දවස් හතකට විතර. ඉතින් නැන්දම්මලගේ වැඩිම කෙල්ලු ටික සරසගෙන ඇවිල්ලා අර අලුත පැවිදිච්ච හාමුදුරන්ට දාන දෙවුවා. දාන දෙලා ඉතින්දිම පොරොන්දු බලබලා සිවුර අරින්නේ පැවිදිට. ඒ සමාවෙන්න කතා කරනවා. විහිම ලැජ්ජාවක් නැහැ. කෙලින්ම ගෙනල්ලා ආනවා මේ මගේ දුව ලස්සනද කැමැතිද මේ ලෝකෙ තියෙන එකම බඩුත් එක්ක විකුණන බඩුත් එක්ක තල්ලිත් දෙන එකම බාණ්ඩනේ මොකද අනික් බඩ වල සල්ලි දීලා ගන්න ඕනේ මේක දීලා සල්ලි දෙනවනේ ඒ නිසා අහු වෙන්නේ නැති එකක් නැහැ ලංකාවේ ගිහිල්ලා තියෙනවා ඉතාමත්ම වැදගත් රජුරුවන්ගේ රාජකීය අයින්දකාරෝ විදියට අපේ අදිට කියන අභිතු මහරහතන් වහන්සේ ලංකාවට වැඩිය වගේ ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා රජ රජවරුන් අඹුල පිටක් කළේ ගිහිල්ලා තියෙනවා. දාමත්ම දක්ෂ විදිහට ශාසනය පිළිතෝර විනය කර්ම කරගෙන සීමාවල් ඇති කරන ජීවත් වෙච්ච හාමුදුරු නාටකාංගනාවක් දැකලා බහුවෙන්ද සිවුරු ඇරලා ඥානිකංගට බැඳලා ඊට පස්සේ අර කෙනෙක් ඔක්කොම ලංකාවේ නමත් ඉවරයි පැවිද්දත් ඉවරයි දිනියත් ඉවරයි ධර්මයත් ඉවරයි ඒ මිනිස්සු hina වෙනවා කොන්න ලංකාවේ කාපු ආම්තරණ වෙච්ච දෙයක් ඒ ලංකාවේ ගුරුමෙටි කට්ටිය මෙහෙත් වෙච්ච මතමයි ඉතින් මේ බමුණත් කරන්නේ ගිහිල්ලා ලස්සන තු අඳගෙන ගිහිල්ලා පෙන්නන එක තමයි කරන්නේ ඉතින් එහෙම වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වගේ කෙනෙක් කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියව කියන එක තමයි සර්වඥාන්සේ ඒකේ තියෙන භයානකම නිසාම තමයි අපි සංසාරයෙන් බැඳෙන එක ඒක හේතුකව පෙන්වන්නේ තණ්හාව කියලා. නැත්නම් දුක්ඛ සමුදය සත්‍යයට පෙන්වන්නේ තණ්හාව. ඒකමයි තමයි අද ධර්ම දේශනාවේ කියන දෙයක් නෙවෙයි. ඒක අවුරුද්දන්න දෙයක්. ඊට පස්සේ තණ්හාව කියන එක දුක කියන එක පෙන්නලා ඉතින් දුක සත්‍ය සමුදය සත්‍ය පෙන්වන තණ්හාව පෙන්නලා යායම් තණ්හා කෝණෝ පරිකාණ නිරාග සාගත తත්‍ර తත්‍රා විනන්දති තේයති දම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේක තුනකට කඩලා බෙදෙනවා ඒ කියන්නේ ඒක තණ්හාව කියන එක එකපාරෙන් කඩලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි එකක් යනකොට තව එකක් එනවා ඒක යනකොට තව එකක් එනවා එතකොට මේ තණ්හාවද නැද්ද කියලාවත් අඳුර ගන්න බැරි තරම් වංචනික විදියට, ෂට විදියට, මායාකාරී විදියට එන නිසා අවංකව සටන් කරන කෙනාට උනත් Tamange හතුර අඳුර ගන්න බෑ. ඉස්සෙල්ලා සම්ප්‍රදාන කුල යුද්ධයට ඇවිල්ලා පස්සේ ගරිල්ලා ක්‍රම වලට එන්නේ. ඒක නිසා සටන් කරගෙන යන කට්ටියත් අන්තිමට සට් පාවා දෙන්න වෙනවා. නමුත් ਸਰවඥාන්සේ පෙන්නන්නේ ඒ වගේ වැඩ කරගෙන කරගෙන යනකොට කාම තණ්හාව තේරුම් අරගෙන ඒක අයින් කරන්න හොඳට මතක තියාගන්න කාම තණ්හාව අයින් කරන්න බෑ භව තණ්හාව කියන තණ්හාව ගන්න නැතු. කාම තණ්හාව අයින් කරන්න අපි භව තණ්හාව අල්ලනවා. ඊට පස්සේ භව තණ්හාව ගන්න අයින් කරන්න අපි විභව තණ්හාව අල්ලනවා. එතකොට තමයි කාම තණ්හාවේ හැව දෙක තුනක් හැරියට පස්සේ තමයි පැවිද්දෙක් වුණාට බණ භාවනා කර විපස්සනා ඥාන පහල කරගත්ත ජීවන වෙන යෝගාවචරයක් වුණා. ප්‍රථමයෙන් කරන කාමතණ්හාව කිරීම පවා කරගන්න බැරි ලෝකික ඒක ඉක්මවලා භව තණ්හාවට ගිහිල්ලා භව තණ්හාව ඉක්මවලා විභව තණ්හාවට ගිහිල්ලා ඒ පස්සේ තමයි තීරු කරන්න පුළුවන් වෙන්නේ මේක සමූල ඝාතනයක් කරන්න පුළුවන්. එතකන් කෙරෙන්නේ తాවකාලික වෙනසක් තමයි. ඒ වුණත් ඒකේ ලස්සනම තේරුම් ගත යුතුදී කාමයේ අයින් කරන්න පුළුවන් ඉන්නේ කාමයේමයි. කාම තණ්හාව අයින් කරන්න පුළුවන් ඉන්නේ භව තණ්හාව. ඒ වෙනතෝ කාම තණ්හාව කාම තණ්හාව වෙච්ච කපල දාන්න බෑ. ඊට පස්සේ භව තණ්හාව අයින් කරන්න පුළුවන් විභව තණ්හාව. ඊට පස්සේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ තුනම තේරුම් අරගන්නකොට තියෙනවා මේ විභව තණ්හාව කියන එක ඔය අපි හිතන තරම් දැකපු මොනකින් හඳුනන්න බෑ. ඒක හරිම මායාකාරී හරිම ශාකාරී, හරිම වංචනිකයි. ඒක නිසා දැනටමත් කාම තණ්හාව අඳුනගෙන නැති දැනටමත් භව තණ්හා අඳුනගත්තේ නැති කෙනාට ඒක ගැන කතා කරනකොට ඒක කොහොමඩක්වත් අදාළ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ වෙසක් පණකට ඒ වගේ දෙයක් ගැලපෙන්නේ නැහැ. මොදිනකොට අර බුදු ගුණ මෙනෙහි කරනවා කියනකොට ඒකට කැමති වුණාට මේ ඇතුළට බුදු ගුණය කියලා තියෙන්නේ මේ කාම තණ්හාවත් එක්ක වැඩ කරලා තියෙන දක්ෂකම. භව තණ්හාවත් එක්ක වැඩ කරලා තියෙන දක්ෂකම. විභව තණ්හාවත් එක්ක වැඩ කරලා තියෙන දක්ෂකම. ඒ නිසයි බුදු දානංශකේ මේ බුදු ගුණ මන් කියලා තියෙන්නේ කියලා මේ දෙලක් බණකට අහන්න උපදෙවි කැමති වෙන්නේ නැහැ. නමුත් අර සුබෝධාරාමයේ කියලා කියන්නේ මම මාස්පතා එනතනක් නිසා මම ගොඩාක් වෙලාවට කතා කරනකොට මේ දේශනාව හරහා භාවනා කරන කෙනෙක් මෙවැනි ගාථාවක අර්ථකථනය ගන්න කොහොමද? භාවනා කරන කෙනෙක් මෙවැනි ගාථාවකින් ප්‍රතිපදාව මතු කරගන්නේ කොහොමද කියන එක මතු කරනවා. එතකොට බණහන්ට එන භාවනා කරන අයට ප්‍රයෝජනයක් වෙයි. අනික් අයටත් ප්‍රතිපදාව මෙහිමයි යන්නේ මෙහෙමයි මේක එක පහරින් එක රැයකින් එක බණකින් ඉවර කරන වැඩක් නෙවෙයි. දිගින් දිගට කටයුතු කිරීමෙන් තමයි යන්න ඕනේ කියන එක මතක් කරගන්නයි මේ ටික මම මතක් කරේ. ඉතින් අපි මේ අසුබෙම ඉවරට මේ හඳුනා ගැනීම කරාට පස්සේ අපි තේරුම් ගත්තොත් මේ තෘෂ්ණාව කියන එක බික් තුනකට ගලවන්න වෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන. මේ කාම තණ්හාවට හේතු වෙන්නේ කාම ගුණය. ඒ කාම ගුණයන් අපි මේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස වශයෙන් මතක් කරලා දෙනවා. හිතට එන විවිධ මනාප හිතවිලිත් මේකට වැටෙනවා. රූප වශයෙන් පහක් වෙනවා. අරූප වශයෙන් නාම වශයෙන් හිතේ තියෙන මනරම් අදිෂ්ඨාන අනාගත පරම්පරා බලාපොරොත්තු නව නිර්මාණ ප්‍රගතිශීලීත්ව ඔක්කොම වැඩ. ඉතින් මේ වශයෙන් අපි රස හය ආකාරයකින් මේ බුද්ධ විදින කාමර තමයි ඉහිගේ වාතය කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් අපි කියනවා පුත්තජනය කියලා. ඒ පුත්තජනයගේ වැඩේ මේ කාම ගුණයන් කාම ගුණ කියලා කියන්නේ පොත් කරනවා කියන වැඩි කරනවා කියන ගුණ කරනවා කියන වචනම තමයි ඒ ගුණයන් කියන එක අදහස් කරන්නේ. උදේ ඉඳලා විවිධ රූප જાති සහ විවිධ වර්ණ බැලීම දක්ෂකමක් කරගෙන තමයි පුත්තජනය ජීවත් වෙන්නේ. ගීගේ ජීවත් වෙන්නේ. ඒ වගේම විවිධ ශබ්ද જાති වැඩි කරගනිමින් මනරම් ශබ්ද හීම පොසත්කම ජීවිතේ ළඟා වීම එහෙම නැත්නම් නව නිර්මාණය ප්‍රගතිශීලීත්වයක් කියලායි ගිහිය කල්පනා කරන්නේ නැත්නම් පුත්තජනය කල්පනා කරන්නේ නැත්නම් දුහත්‍ය කල්පනා කුතුම්බකයයි කියලා මේකට වචනක් තියෙනවා මේ පාළි ඊට පස්සේ විවිධ ගන්ධ සුවඳ වලට ආශාවක් තියෙනවා එක එක જાති සුවඳ જાතිවලට ආසාවක් අපි ළඟ තියෙනවා. ඒ වගේම සිනා විවිධ රසම සෞඛ්‍යවලට තියෙන ආසාවක්, දිව පිනවීමේ ආසාවක්. ඊට පස්සේ නම් විවිධ කොට්ටමෙට්ට ඇඳලා යාන වාහන වල තියෙන ආසාවක් තියෙනවා සුඛභෝගීත්වය, රසට විල්ලුද කියලා මේකට අපි කියනවා. ඊට පස්සේ විවිධ හීන ගොඩක් තියෙනවා. අපි ජීවත් වෙනකොට අපි අසවල් දේ ළඟා කරගන්න තමයි මේ ජීවිතේ ජීවත් කරන්නේ. ඉතින් එක්කෙනෙක්වත් නෑ මේ ලෝකේ එහෙම උපදියක් අනිදියක් ප්‍රාර්ථනාවක් නැති කෙනෙක් ලෝකේ ඇත්තේ නෑ. අඩු ගානේ කෝඹි කුල කියන කෝඹලියක්වත් එකක් නෑ. මීමැලි පොදිය කියන මීමැසරත් එකක් තියෙනවා. නැත්තම් උදේ ඉඳලා හැන්දනකම් එකකවත් වැඩ කරන්න බෑ. ඒ නිසා අපිට හැම වෙලාවෙම අනාගත සිහිනයක් ලෝකේ තියෙනවා. ඉතින් මේ හයේ ජීවත් වෙන මිනිස්සයා එහිම උපදිනා, එහිම ගත කරලා, එහිම දුකසෙ මැරෙනවා. මැරෙන්න යනකොට කිසිම කෙනෙක් ඔය එකකින් එකක්වත් ලබා ගන්න නැහැ. මෙතෙක්කල් මානව ඉතිහාසයේ දිගටම අතිත්‍යෝ කාමදාසෝ කියන විදිහට අතෘප්තිකරව කාමයට දාශකම් කරලා ජීවිලා ගෙවිලා අපි කියනවා නම් නැටි පාගන ගුණෙක් වගේ ඇදලා ඇදලා ඇදලා ඉම්පත්ලා නැරෙනවා. ඒ වත්තම් කරත්තා දින ගොම්මාල්ලෙක් වගේ මේ කරත්ත ඇදලා ඇදලා නැරෙනවා. ඒ කාටවත් එක තේරෙන්නේ නැහැ. අපේ පරම්පරාවේ කවුරක්වත් මිනිස් ඉතිහාසයේ කවුරක්වත් මාර්ගිතක්ෂණයේ මේ එකකින්ව සතුටු නැහැ කියලා. ඉතින් ඒක මතක් කරන්න කැමති නැහැ මරණය කතා කරන්න කැමති නැහැ. ඉතින් අද වෙනක් දවස නිසා කිය මම හිතන්නේ ඉච්චර මේ වැවට බය වෙන එකක් නැහැ නේ. නමුත් මේ කාම තණ්හාව නැත්නම් කාම ගුණය එහෙම නැත්නම් මේ පංචකාමයේ කියන එක මේ විස්තරේ දෙන්නේ මේගොල්ලෝ දන්නේ නැති නිසා නෙවෙයි. මේ කතාව පටන් අරගන්න ඕනේ. මේ කාමයේ ඉන්න කෙනෙකුට කලාතුරකින් කෙනෙකුට තේරෙනවා මේ කාමයේ වැඩෙන්න වැඩෙන්න නැත්තම් කාමයේ ජය ගන්න ජය ගන්න මේ මනුස්සයාගේ ආතතිය වැඩෙනවා අසහනය වැඩෙනවා මේ ජීවිතේ නිතරම අතෘප්ති කර තත්ත්වයක් වැඩෙනවා ඒ නිසා ලංකාවේ ඉන්න ධන කුවේරෝ ගත්තා ලෝකෙම ඉන්න ධන කුවේරෝ ගත්තා ඒගොල්ලෝ අපි වගේ නෙමෙයි මේ තත්ත්ව ඔක්කොම අපිට ළඟා කරගෙන තියෙනවා ඕනම කෙනෙක් කතා කරලා බලන්න එක්කෙනෙක්වත් ඒව නතර කරලා නැහැ. ඒක තව තව හොයන. ඒක ඒක විශ්ීම ඇති කරන ලෝකේ තියෙන ලොකුම ඇබ්බැහි කියලා කියන්නේ. අපි දන්න විදිහට මත්පැන් බොනවා, කුඩු ගහනවා, ස්ත්‍රී දූෂණය කරනවා, සුදු කියනවා කියන අපි දන්න ඉතිදුත්තු සුරාදුත්තු කියන ටික. නමුත් මේ සැපසෙවීම සඳහා යන ගමනේදී මේ මනුස්සයාට අතිරේක මුදල් ගාණක් ලාභ හම්බ වෙන වෙලාවේ ඒ මොලේ එන මේ ඩොපමයින් කියන එන්සයිම් එක නිසා ඒ මනුස්සයා ඒ සඳහා ඕනම දෙයක් කරනවා. රෑදවල් මහන්සි වෙනවා, දාඩිය දානවා, මොලේ වෙහසනවා. නමුත් මේ මනුස්සයාට හම්බ කරගදී වීදම් කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ධන කුීරු විශාල වශයෙන් සල්ලි හම්බනවා. ඒගොල්ලෝ මේ මුදලටම මේ ස්නායු පිළිබඳ පරිශීලනට ලක් කරලා බලපුවාම කොහොමද මේ මෙච්චර සල්ලි හම්බෙලා තියෙන්නේ මේ තව වැඩිපුර ලොකු කුට්ටියකට දඟලන්නේ කියලා ඒගොල්ලෝ කියනවා මෙච්චර ගාණක් මට හම් වෙනවා කියලා කියනකොට ඒ මොලේ ස්නායු සෛලවලින් රසායනිකයක් හැදෙනවා ඩෝපමයින් කියලා ඩෝපමයින් එක හම්බෙච්චාම තුම සතුටක් අර වෙහෙස කෙනෙමෙල විස්්‍රාම වෙන ගතියක් නැති ඒක සඳහා ඕන දෙයක් කරනවා ඉතින් ඒක ගන්න පුළුවන් ටිකක් සමානකට ඔය මේ එක්ස්ටසි එහෙම නැත්නම් ඔය කුඩු ගහපුවාම ඒහා සමාන එන්සයිම් එකක් එනවා. හැබැයි මේක අබ්බැහියකට යනවා. ඒක නිසා අපි කරත් බඳගත්තු ගොඩක් වගේ හම්බ කර කර හම්බ කර හම්බ කරලා මේ මේ යනකොට කලාතුරකින් ඉන්නකොට කල්පනා වෙනවා මේක වැඩෙන්න වැඩෙන්න දෙපැත්තපත්තු කරන දෙකම විලක්කක් වගේ නැත්තම් දෙපැත්තපත්තු කර ඉටිපන්දමක් වගේ අන්නවසර අනවරයෙන් ගෙවිලා පිච්චලා විනාශ වුණාට හම්බ කරන වෙලාවේ සැප විඳින්නේ නැහැ අන්ති විශාල භූතලයක් අප්‍රිය දායාදයකට හේතු නතර කරලා මැරෙන්න වෙනකොට මරණ විසායේදී විශාල අවුලකටපත් වෙනවා කිසිම කෙනෙකුට ඒ වස්තු පිළිබඳ තීරණයක් කරලා මැරෙන්න වෙන්නේ නැහැ මොකද කොයි වෙලාවෙ නේද පිළපල්ලේ මැරෙයිද උලප්පල්ලේ වැටලා මැරෙයිද කොහෙද කියලා කියන්නේ නිසා කලාතුරකින් කෙනෙකුට තේරෙනවා මේ කාම ලෝකේ මේ ලෝකේ සැප විඳකට අපි පරලෝකේ නාස්ති කරගන්නවා අපේ මනස නාස්ති කරගන්නවා අපේ කායික සෞඛ්‍ය නාස්ති කරගන්නවා. මොකද ඒ හැම කරන්න ගියාට පස්සේ රැඳවල් නැහැ. එතකොට ඒගොල්ලන් හිතනවලු මේ හම්බ කරපු දේ කො විඳින්න ඕනේ. එහෙම නැත්නම් මේ කයට හිතන විවේකයක් දෙන්න. ඒ කිනාට කලාතුරකින් අර වස්තුවේ කම්පන නිශ්චල චංචල වස්තු වලින් වෙන්වීමේ ආසාවක් පහළ වෙනවා. ඒකට අභිනිෂ්ක්‍මණය කියනවා. ඒ අභිනිෂ්ක්‍මණ අදහස ස්වභාවයෙන් පහළ වෙන එකක් මේ කලාතුරකින් කෙනෙකුට සිද්ධ දැන් මේ වගේ තැනකට රැස් වීම අදහසක් ආපු කෙනෙක් තමයි. ඒවල් දරවල කොච්චරද වැඩ තියෙන්නේ? පිසුකම් කොච්චරද තියෙන්නේ? අදුගානේ පැයක් දෙකක් පන්සලකට යන්න. අදුගානේ පැයක් දෙකක් සමාන අදහස් පිටසක්ක වාඩි වෙලා ඉන්න. ඒ මතුවෙන తాවකාලිකෝ ස්ථිර අතහැර දැමීමේ ආශාව ඒ කෙනාට පහළ වෙන්නේ මේ ජීවිතයේ දක්ෂකමකින් නෙවෙයි. ඒක ඉතින් පෙර කරන ලද උපනිෂ්ඨේ සම්පත්‍යයෙන් සත්‍යයි. ඒ නිසා අපි දැන් අද මේ පන්තල් එනකොට මේ විදිහට ආවට පස්සේ අපි හිතනවා ඒක මේ මම හදාගත්ත මම මේ දක්ෂකමට කරගත්තා කියලා. ඒකත් කියන තමයි. නමුත් විශාල සංසාරයේ අබ්බැහියක් නිසා තමයි අපි මේ අත්හැරීම කරන්නේ. මේ අත්හැරියට අර කම්පන නිශ්චල දේවල් නැත්නම් කාම වස්තු අත්හැරියට අපි අපිට ලැබෙන සීලයක් පිටියයි කියලා. පිටිලා කොයි වෙලාවක හරි කාය වචන දෙකෙන් එහාට ගිය මේ හිතට මොකද උනේ කියලා බැලුවට හිත කවදාකවත් කාමයේ අතාරින්නේ නැහැ. ඒකට කියනවා අපි පැවිදි වුණාට කය හිත පැවිදි වෙන්නේ නැහැ. හිත පැවිදි වෙන කොටක් අද. දැන් මම පැවිදිුනේ 88. තව අවුරුදු දෙකක් විතර යනකොට ඉදිරි ඒ කියන්නේ ඉදිරින් ගිහිල්ලා අවුරුදු 28ක් වෙනවා. ඒ වල හීනෙන් මන් දකින්නේ තාම ගිහියේ. මම ගිහියෙක් විදිහට තමයි මට මතක වෙන්නේ. උඩට කලිසමක් විතරක් කරගෙන ෂර්ට් එකක් නැතුව දෙල්ලම් කරනවා මට පේනවා ඊනේ. ඒ කියන්නේ අවුරුදු 28ටම තාම හිතේ නෑ පැවිදි වෙච්ච ගතිය. ඉතින් ඕගොල්ලෝ තිතායිට ඕගොල්ලෝ පැවිදි වුණාට මම හිතන්නේ ගොඩක් කල්ලායි මේ හිත පැවිදි කරගන්න. පොඩි ආම්රණ කොහොමද කියන මම දන්නේ. ඉතින් මෙවැනි අදහසකින් ඉඳගෙන අපි හිතන්න කවුරු හරි ගිහිල්ලා මේ හිත පැවිදි වෙලා තියෙනවාද කියලා බලන්න tempත් වුණොත් මොකද වෙන්නේ කියලා. අපි කිව්වොත් භාවනා කරනවා කියන වචන පාවිච්චි කරනවා මෙතන. භාවනා කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ කාම වස්තු වල ඉන්නවට වඩා හිත ඇවිස්සෙනවා භාවනා කරන්න කියලා. ඒ මොකද අපි හිතුවට මේ කාමයේ කියලා අපි අර ගෙවල් දොරවල් අමුදරුවන් යානවාන අලියතුන් රත්තරන් මිනිමුතු අයින් කරාට ඒව පිළිබඳ මතකය ඒවත් එක ඉන්නවට වඩා දැඩි ලෙස පහර දෙනවා ඇත්ත එක වහගත්ත කරනවා ඒක නිසා ගිහිගේ අතහැරෙවලා නැත්නම් බණ පන්සලකට ඇවිල්ලා භාවනා කරන්න ගියාට පස්සේ තමයි මේ කැලේ හිටපු කුළුමිහරක කෙලිය ගෙනලා බැඳගත්තා වගේ නිදැල්ලේ ඇවිද විදිහට මුකුණු උල්ලෙක් කරලා කුඩුවට දාගත්තා වගේ මේක ඇතුලේ විශාල පිළියක් එන්න පටන් ගන්නවා. ඒකට පුදුඥාන සඳහන් කරනවා කාමයේ අතහැරියාට කාම සංඥාව ලුහු බැඳ බැඳ පාර. කාමයට වැඩියෙන් ගත කරපේකනට කාම සංඥාවේ බැට තියෙන බොහෝම සරලයි. ඉතින් ඒක නිසා භාවනා කරන්න එන කට්ටියගේ 99ක් තමල ගහලා යනවා. මොකද හේතුව ඒගොල්ලෝ හිතන මෙච්චර මාරුවේ කාමයට ඇහැරියට පස්සේ අපිට සාන්තියක් එයි. අපිට ඉඳගෙන ඉන්න පුළුවන් වෙයි. අපිට භවනාව හරියයි. අපිට සැප පහසුවක් දැනෙන්නේ කියලා. ඒ වෙනකොට භවනා කරන්න ගියාට පස්සේ වෙන්නේ අර තිබුණාට වැඩි ඇවිස්සන ගතියක්. ඒක නිසා කාමයේ අතහැරියාට කාම සංඥාව තමයි බැට දෙන බව. ඒක නා දන්නේ නැත්නම් ඒක නා කීගේ අතහැරලා ආය කීගේ දෙනවා. එහෙම නැත්නම් ආයේ කාමයා පිළිබඳ ආශාවල් එන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුජානනාංශයේ අදහනවා නම් අපි ශක්දාශි බුදුහාමුදුරු ගරු කරනවා කියලා. අපි අහන්නේ අපි ගිහිගේ අතහැරියට පස්සේ බුදුහාමුදුරගෙන් අහන්න ඕනේ අවසරයි ආඳුරණේ. ඔන්නම අමාරුවෙන් ගිහිගේ අතහැරියා. ඊට පස්සේ දැන් මේ නටන හිත මේ ඇවිස්සෙන හිත කාම සංඥාවෙන් ඇවිස්සෙන හිත මට පාලනය කරගන්න බෑ. මට බුදු සරණයි. මොකද කියන්නේ? ඒකට බුදුජානනාංශයේ අපි කියන කමටහන් දීමක් කරනවා. කමඨහණින් කරන්නේ කාමයේ අධර්මිකකට කාම සංඥාව එන බව දැනගෙන කාම සංඥාව දුරුවන් කරන්න බෑ රූපයකට හිත දාන්න. ඒක නිසා ඒකට රූප කර්මස්ථානය කියනවා කායේ කායanusී විහෙරති කියලා කියනවා නැත්නම් කාය කායanusනාව කියනවා. ඒ නිසා උංචි නැවති තාමත්ම දුරදි කියන උත්තරයක් බුදුහාමුදුරුවෝ දෙනවා. යම් වෙලාවක ගීගේ අතහැරලා විවේක ස්ථානයකට ගිහිල්ලා මේ හිත බලන්න තැම්පත් වෙලා අධිගත් වහගෙන ශබ්ද නැතනකට ගිහිල්ලා ඉන්නකොට අර කුළුමිහාරකෙක් බඳගත්තා වගේ මේ දඟලන වෙලාවට පුළුවන් කියලා බලන්න කියනවා තමයි ඉඳගෙන ඉන්න බව දන්නවා කියලා. එතනම ඉඳගෙන ඉන්නේ ඇතුලේ වෙන ආශ්වාස ප්‍රශ්වාසෝ බිම්බි මහැකිරීම මොනවා හරි දෙයකට හිත දැම්මොත් තේරෙනවා මේ කාපිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ කවදාවත් මේ මොහොතේ ඉන්න කැමති නෑ එක්ක අතීතෙට දුවනවා එක්ක අනාගතෙට දුවනවා එක්ක අතහැරලාම කෙනෙක් ගැන හිත හිතයි එක්ක අතහැරලාම දෙයක් ගැන හිත හිතයි ඒක නිසා උපමාවකට කියනවා කිලින් හිතෝපු ඉදිකටක් උඩට අබහුරක් වැක්කිර වැක්කිරුවොත් වැලිය අහුරක් වැක්කිරුවොත් කවදානම් ඉදිකටට උඩ අබෑටයක් සමබර වෙයිද කවදානම් කිලින් කරපු ඉදිකටක් උඩ වැලි කැටයක් සමබර වෙයිද කියලා ඒ වගේ තමයි කිසිම වෙලාවක හිත ඒ වර්තමාන මොහොතේ කයෙහි හිටින්නේ නැහැ. මේක භවනා ලෝකේ විතරක් නැහැ. කෘතඥය නොදන්න සත්‍ය හැබැයි සත්‍යයක්. මේකට මොන දෙන්නේ ඉතාලම කලාතුරකින් කියන්න පුළුවන්. ඒ නිසා එයාලා කරන්න තියෙන කාමයේ සත්‍යය දැන් කාම සංඥාව තියෙන්නේ. මේ කාම සංඥාවට තමයි නීවරණ කියන නම දීලා තියෙන්නේ. කාම සංඥාවට වෙනවා කාම ඡන්දය. එතන ව්‍යාපාරේ චීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියලා අපි ප්‍රසිද්ධිය කියන නීවරණ කියලා කියන්නේ මේ කාම සංඥාවක. කාම සංඥාව කාම සංඥාව සිද්ධුවක් කරන්න බෑ. ඒක දුරුවක් කරන්න රූපයකට හිත දාන්න. හැබැයි පුංචි රහසක් දැනගන්න. මොකද කාම ගුණ නැති වුණාම ඒ වෙනුවට කාම සංඥා එනවා. ඒ නිසා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් කාම ගුණයන්ට වැඩිය හොඳයි කාම සංඥා. එනිසා නීවරණ ටික හොඳයි. නීවරණ එන බව දන්නවනම් ඒක හොඳයි. ඒ කියන්නේ කාමයේ නෙවෙයි. දැන් ඉන්නේ කාම සංඥා. නමුත් භාවනා කරන හැම කෙනාම නීවරණ වලට වෛර. වෛර කරන්න කරන්න නීවරණ විවිධාකාරයෙන් බැහැ. ඒ වෙනුවට කල යුත්තේ නීවරණ වලට වෛර කරන වෙනුවට මොකක් හරි ඉඳගෙන ඉන්න ඉරියව්වට නැත්නම් වම දකුණ කියලා දක්වන්නට එහෙම නැත්නම් ආනාපාන හිත දානවා. ඒක ගඟට ඉහළට යන ක්‍රමයක්. ඒ යනකොට ගියාට පස්සේ අපි හිතුව මේ ඉන්න පිළිසින් 105කට හරි 10කට හරි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා හිටගෙන නෙවෙයි. මම ආශ්වාස කරන ප්‍රශ්වාසයේ නෙවෙයි. මගේ උදරේ පිම්බෙනවා හැකිලෙනවා නෙවෙයි ආදි වශයෙන් ඒ රූපෙට හිත ගියයි කියලා. ඒක විශාල පිම්මක්. අපි සමාජයක් බලහිකුත් කියනවා යම් කිසි කෙනෙකුට ඒ කාමයේ අතහැරලා කාම සංඥා රාශියක් වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිත්වත් වේදනායිදී තත්ත්වයේදී එක තප්පරයක එක චිත්තක්ෂණයකට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නේ මට මේ ආශ්‍රව ප්‍රසවාසය පේනවා. නැත්නම් හිත දානවා නැත්නම් පිපින පිපිනවා කියලා දන්නවනම් ඒ කෙනාට මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කාට පළවෙනි සංඥාව තමයි ඒක. වර්තමානයේ හිත ගන්නවා. ඉතින් අපි බුදුහාමුදුරුවෝ අදහන්න ඕනේ මේ සත්‍යවසක. මෙන්න මේ වගේ සංසාරේ පුරාවට අතීතය අනාගතේ ජීවත් වෙන හිතක සංසාරේ පුරාවට ආරගෙන මෙයාගෙන හිතන හිතට සංසාරේ පුරාවට අතරගෙන හිතන හිතට මම දැන් මෙතන කියන තැන ගන්න පුළුවන්. ඒක මේ සත්‍යවසක විතරක් මේ මොහි දවසකට වටිනවා. මේ මේ සත්‍යවසක ඉගෙන ගන්න හොඳ පාඩමක්. ඉතින් කාට හරි එක පුළුවන් වුණා නම් එයා විශාල ආනිපරේෂණයක් කරලා තේරුම් ගන්න තියෙනවා මට පුළුවන් අනුගානික චිත්තක්ෂණ අනුගාන තප්පරයක හුස්මක් බලන්න හුස්ම දෙකක් බලන්න ඉතින් ඒක ඒ මුක්කලේ ඊට පස්සේ කියනවා අර දැන් ඒ විභාගින් පරස් බලන්න කාමිනේ දැන් කාම සංඥා වෙනුට රූපයට හිත දාගන්නවා දාන්න දාන්නට යදාලා දාන්න ප්‍රසාවිනි දාලා මෙන්න මේ ආශ්‍රව ප්‍රසවාසත් එක්ක ඉන්න වෙලාව වැඩි කරගන්න මම දැන් මෙතන ඉන්න වෙලාව වෙන කර ගන්න කියලා ඒකට තමයි භවතණ්හාව කියලා කියන්නේ. වර්තමාන මොහොතේ හිත රූපයකට බැඳපුවාම කාම තණ්හා භව තණ්හා කියලා කියන්නේ දැන් හිත බඳලා තියෙන්නේ අපි ආශ කරන්නේ කාමයට නෙවෙයි රූපයකට. ඉතින් මේ ඉරියව්වට තරහසු ප්‍රසවාස දෙවනට වවදක් නැත්ත තප්පන් කරන වාස් මම දැනගන්න කැමති මේ මම හිත දැම්මනම් භාවනා ලෝකේ කාම තණ්හාව නෙවෙයි තියෙන්නේ භව තණ්හාව. තමන්ගේ ඉදිරියෙන් තියාගත් ආරෝපණ කෙරෙහි හිත පැදලා කියලා. ඒ හිත පැදලා ඉන්න බැරිකම ගන්න හොඳට භාවනා කරනවා විතරයි. යම් වෙලාවක ඒ ඉන්න පුළුවන් කමක් ආවයි කියලා ඒක මෙතනින් යහට අමාරුයි කියලා මම හිතන කට්ටිය නැගිටලා යන්නේ තියෙනවා. ඒ වහකට මේ පස්සට ආවේ කියනවා. නමුත් ඉන්න පුළුවන් කෙනෙක් ආවට ආවොත් එහෙම ඒ කෙනාට තේරෙයි අද උදේ භාවනා කරලා ගියා අද උදේ මට ආනපනය වුණා හැරෙන්න වැටේ හම්බුනේ නැත්තම් දරුවෙක් මරනවා වගේ අකට පටන් ගන්නවා සාර මාර්ගයක් වුණා වගේ අකට පටන් ගන්නවා මොකද අර භවතණ්හාවල තියෙන ආශාව නිසා භාවනා කරගෙන වෙලාවට ආශ කරන කාර්යය කියන අරුණත් එක්ක මොකට මොන දාලා ඉන්නවා යම් ඒක නැති වෙච්ච වෙලාවේ අඬන්න පටන් ගන්නවා ඒක අපි ඔකට කමට අනුසුද්ධ කරනවා කියන මේකක් තියෙනවා එල්ලගෙන කතා කරලා බලන්නේ හරියනේ වර්ධනයක දෙකම ඒ හැටි. ඒ තියෙද්දිත් දිගට භාවනා කරන්න පුළුවන් මිනිස්සු මම දැකලා නැහැ. මගේ ජීවිතයේ අවුරුදු 30කට වැඩි ගත වෙලා තියෙන භාවනාවට කාටවත් බෑ මේ රූපේ දෙහිතිය නැත. මේ දිගට මේක කරන්න ඕනේ කියන එක තාමත් කලාතුරකින් තියෙන අපිට ඇත්තටම කියනවා නම් මේ මනුස්සයා කියන සතාට න්‍යාය පත්‍රයක් නැහැ. කොහේ යනවද මොකද කරන්නේ කිසිම කෙනෙකුට ඒ පිළිබඳ චාරයක් නැතිෙද්දි තමන්ගේ ජීවිතේ චාරයක් නැතුව තියෙද්දි මේ දරුවෝ හදන්න ලෑස්ති ශිෂ්‍යයෝ හදන්න ලෑස්ති රත්තු හදන්න ලෑස්ති වුණා ලෝකෙට පරකාශකෙ දත්ත මාර්ගය භාවනා කරන කීකරණ තේරෙනවා රත්තු දරුවෝ හැදලා බොහෝ එක මගේ හිතවත් මට ඕන කියන දැනකින්නේ කොහෙන් පණිනවද කියලා කියනවා. ඕන වෙලාවක බලන්න අරුණක් තියෙන මේක හිටපන් කියලා අන්න එදාට තමයි තේරෙන්නේ මේ හිත යන්නේ මගේ සුභ සිද්ධියටද කාගේ න්‍යාය පත්‍රයටද කවුද මේක සැලසුම් කරලා තියෙන කියලා බැලුවොත් පැහැදිලිව කියනවා හිත ගිය තැන අනිවාර්යෙන් මගේ සුභ සිද්ධිය නෑ. හිත යන්නේ කාමයට. ජීවිතේ කාමයට. ඒ නිසා හිතෙන් හිතලා කරන හැම වැඩක්ම කෙලස් වෙනවා කියලා බුදුදහමස කියනවා. ඒක භයානකයි කතා. අපි හිතෙන් හිතලා කරන හැම දෙයක්ම චේතනා වික්‍රේ කම්මක් වදාම කෙලස් බාර නෙවෙයි කර්ම බාර ගන්න. ඉතින් අපිට පුළුවන් වේද වර්තමාන හිත තියාගෙන චේතනා පහළ නොකර තප්පර කීයක් චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන් දෙයකට තමයි ආධ්‍යාත්මික පිටකොන්ද කියලා කියන්නේ. වර්තමානයේ ඉන්නවා කිසිම ප්‍රාර්ථනාවක් නැහැ චේතනාවක් නැහැ සංස්කරණය කරන්නේ මේක ඉතාම අමාරු වැඩක් මොකද අපි අපිත් නැකතකම අනුනාකරන ජීවිතයක් ගත කරා ඒ නිසා චේතනා නොකර පැමිණෙන දෙවියා බලාගෙන ඉන්නවා කියන එක තාමත් හිතන්න මරනවා ඕනම ලෝකයේ ඕනම ශිල්පයක දක්ෂ කෙනෙක් කතා කරලා අහන්න ශිල්පියෙක් හරි ශිල්ප මේ දක්ෂතාවයක් තියෙන කෙනෙක් ඒ මිනිස්සයා මෙන්න මේ චිත්තක්ෂණය වශී කරගැනීමේ තමයි ලෝකේ ශිල්ප දියුණු කරන්නේ. එල්ලයක් කියන එක දියුණු කරන ඕනම ශිල්පිය කරලා තියෙන මේක නතර කිරීමට ධර්මය. හිත දැකලුවොත් එල්ලයක් ගන්න බෑ. ඉතින් භාවනා කරලා කරලා කරලා පුරුදු වෙලා යම් වෙලාවක වෙනදී ඇති හැටියට මේක දිහා බලනකොට ඒක නතර ලැබෙන ලාභය තමයි හුස්මත් එක ටික වෙලා ඉන්න පුළුවන්. එම්බී බැංකුවේ හරියට ටික වෙලාවක් ඉන්න පුළුවන්. ප්‍රමදම්ම ටික වෙලාවක් ඉන්න පුළුවන්. ආයෙ කැඩෙනවා. ආයෙ ඉන්න පුළුවන්. මෙන්න මේ කටයුත්ත කරනකොට ඒ කෙනාට අර කියනවා දැන් කාමතණ්හාව තියෙන කෙනෙක් නෙවෙයි අර තියෙන්නේ භවතණ්හාව මේ අරමුණේ රූපාරම්මණේ හිත බැලලා. අද භවනා මුළු ලෝකෙම එතන හිත වෙලා. නමුත් ටික ටිකට භවනා කරන එකනට කප්තාන හොඳට සුද්ධ කරගන්න. මේ විදිහට බලන්නේ හිතියොත් මේ බලාහින් ආරෝණ ආශ්‍රව ප්‍රසාරේ හෝ පිම්බීම ඇකිලිම හෝ ඒ ආරෝණ ටික ටික ටික ටික කෙවන් වෙන තැනට ක්ෂය වෙන තැනට තුනී වෙන තැනටපත් වෙන්න පුළුවන් ඒක දකින්න පුළුවන් ඉන්නේ භාවනා ලෝකෙ මොකක් ඉදිරියට ගියන කොට විතරයි. තමන් ඉතින් තියාගත් ආරමුණම බොහෝ වෙලාවකට ඒ ආරමුණේ ඉඳින්න ගෙවෙන්න පටන් ගන්නවා. ඒක භාවනාවේ දියුණුවක් රූපේ ඉඳලා අරූපෙට යන තැන නැත්නම් භව තණ්හාව කියලා විභව තණ්හාවට යන තැනක් කියලා අන්න ඒක දිනු කිරීම එහෙම නැත්නම් ඉදිරිපත් කරගත්ත කාමයේ නිරුවක් කිරීම ඉදිරිපත් කරගත්ත මේ රූපය ආනපාන රූපය පිටිම කිරීම රූපය ගෙවන් වෙනවනම් ගෙවන් වෙනකම්ම බලානින්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ කෙනාට එයාට මැරෙන්න ඉස්සෙල්ලා මරණය අත්දැක ගන්න පුළුවන් වෙනවා මේ ජීවිතේ ජීවත් වෙන්න. එයා කිට්ටු කරනවා මේ ඉන්ද්‍රයන්ගෙන් වෙන් කරගත්ත විඥාන tattයක් බලනින්න අරමුණ වල තමයි ඉඳගෙන ඉන්නේ දැන් බලන ඉඳගෙන ඉන්න එක ඒක ඉවර වෙනකම් ඒකත් බලනවා නෙවෙයි ඒක වෙනකොට ඒක උනන්දු කරන්න පටන් ගන්න එක නාට ජීවත් වෙච්චිම මරණය කියන්නේ මොකද්ද කියන එක දැක ගන්න පුළුවන් ඉතින් එතෙන් තමයි බුදුරජාණන් වහන්සේ කීටි අතාරින්න කියන්නේ එතෙන් තමයි ආරණ්‍ය ගත වෙන්න, රුක්ක මුල ගත වෙන්න, ශුන්‍යාකාර ගත වෙන්න කියන්නේ. එතෙන්ට යනකම් මේ සාමාන්‍ය අපි ගත කරගෙන ඉන්න කාර්යබහුල ජීවිතේ මේක කරන්නේ. අපලකට 36දී 36 වෙනකම් උත්සාහ කළ බැලුවා. මම ඉගෙන ගන්න ගමන් රස්සාවක් කරන ගමන් ඒ කටයුතු ඔක්කොම කරන ගමන් කොච්චරක් දුරට මේ විදිහට ශිරුදීම ගිවන් කිරීම සඳහා ඉදිරියෙන් තියාගත්ත මේ අරමුණ ගෙවෙන හැටි බලන්න පුළුවන්. එතකොට ඇත්තටම තමයි විශ්වාසයක් පළ කරනවා විශ්වාසයක් පැමිණෙනවා. මේක තමයි පැවිදිලා කරන්නේ. මේක තමයි ප්‍රශ්නචාරය කියන්නේ. මේක තමයි තපන කියන්නේ. ඊට පස්සේ හිතන්න කවදා හරි අරමුණක් සම්පූර්ණයෙන්ම ගෙවෙනවා. බලන්න පුළුවන් නම් ඒ කෙනාට එක්ක අරමුණට ආස වෙනවා නැත්නම් අරමුණ නැති එකට ආස වෙනවා. ওই දෙකෙන් එකකට තමයි ආස කරන්නේ කාමයට එක්ක නෑ. මේ අරමුණට නැවත නැවත පැමිණීමේ ආසාව භවතණ්හාව කියනවා. අරමුණ නැති එක හොඳයි කියලා හිතන ආසාවට විභවතණ්හාව කියනවා. මෙන්න මේ දෙකේදී තණ්හාව ගෙවීමක් සිද්ධ වෙනවා. කාම තණ්හාවට වඩා ඉතාම සියුම්කට මේ. කි බුදුරජාණන් වහන්සේ මේ කාතාවෙදී කියනවා. අං කාම තණ්හාව දැන මේක භව තණ්හාවේ ප්‍රතිස්ථාපනය කරා. භව සංඥාව දැනගෙන ඒක විභව සංඥා ප්‍රතිස්ථාපනය කරා. ඒ නිසා මගේ හිතේ විචක්‍රම කෙලෙස නීවරණ කියන පරිවර්තන කෙලෙස අදුගාන විභව සංඥාවට කැමති වෙන අනුසය කෙලෙස නැති. මං වගේ කෙනෙකුට මේ ජාලිනී විෂක්තිකා තණ්හා කියන මේ ලාටි මේ තෘෂ්ණාව මේ අල්ල බදා ගන්න බැරි දැල්මිට මාව අහුවෙන්නේ නැහැ. කාමයයි කර කාමදන්නවයි කරාට ඒ මට්ටමට යන්න බෑ. යා තාමත් ඔය මායාවල් වලට අහුවෙනවා. බුදුජානකීත්‍ති මතක් කළා කියලා මගේ හිතේ යම් තා කාමදන්නා භවදන්නා විභවදන්නා කියන මේ තුනම නැති වුණාද? මම ඒ නිසා මම දැලක් දාලා අල්ලන්න බෑ. ලාට කොල්ල දාලා අල්ලන්න බෑ. එත්තංකාරයකට මාව අහුවෙන්නේ නැහැ. ඒ නිසා යම් කෙනෙකුගේ හිතේ මේ කෙලෙස් දැන් තෘෂ්ණාව කියන ක්ලේශය තන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් තියෙනකන් එයා සිල්වත් එක්ක වගේ හැසිරෙනවා. අර සිල්වත් එක්ක වෙන්න ඕනේ. සදාචාරගත වෙන්න ඕනේ. හැබැයි විශ්වාස කරන්න. කොයි වෙලාවෙ බල්ල බල්ලෙක් එළියට පහින කියන්න බෑ. ඒක නිසා ඒ කාම පිළිවෙත් බලනකොට අපි සේරම ආතුර වෙච්ච ලෙඩ්ඩු ඒ මතුවට අපි තව කට්ටියක් දාතුරු කරන්න උත්සාහ කරනවා. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට මේමයි කාම තණ්හා, මේකයි භව තණ්හා, මේකයි විභව තණ්හාව කියලා ඔය මං කියපු පැයේ දේශනාවෙන් නම් ඔක්කොම හෙලි වෙන්නේ කටයුතු කරනකොට යම් කිසි කෙනෙකුට මේ භව තණ්හා, විභව තණ්හා පිළිබඳව ඒ යම් ප්‍රමාණයක වශීභාවයක්, යම් ප්‍රමාණයක සිද්ධියක් ඇති වුණාට පස්සේ අර තේම යමක් තිබුණොත් කෙලස් තිබුණොත් තමයි දැලකට වෙන්නේ. කෙලෙස් තිබුණොත් තමයි කොහොල්ල වලට වෙන්නේ. කෙලෙස් තිබුණොත් තමයි මායාව වෙන්නේ. කෙලෙස් නැත්තම් ඇලුවට වෙන්නේ. ඒ මට්ටමටපත් වෙනකම් අපි කාමයට දාස කරනවා. අපිට කාම උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කරන්නේ කාමයට දාස කරනවා. මැරෙන වෙලාවෙත් මැරෙන්න වෙන්නේ දාස. ඒ දාසකම තියෙන තාක්කල් ඊගාවාත්මයක් ලැබෙනවා. ඊගාවාත්මෙන් ආයශරයෙන් පටන් අරගෙන ආයශරයෙන් මේ දාසකම ඉතින් බලන්න ගියාම ඔක්කොම ඒකට හරි කැමැත්තක් තියෙනවා. ඒ දාසකම් කරනකොට කමන්නේ සංසාරේ හොඳයි. වැපවාගෙන කන්න කැමැති. ඉතින් ඒකට තරහ වෙලා වැඩකුත් නැහැ. ඒගොල්ලෝ කැමති නම් කහගත්තා. නමුත් සර්වඥාංශ සඳහන් කරන එක තේරුනොත් මේ මැටි කරත්තයක් අදින්නේ. මේ වොන් කරත්තයක් ඇදෙන ගොණෙක් කියලා. ගැළවීමේ මාර්ගයක් තියෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ අනිකුත් ශාස්ත්‍රඥ අන්තර්ගත වෙනස් වෙලා තියෙන්නේ. ඒ ගැළවීම මාර්ගයේ පළවෙනිම ආරම්භක පියවර තමයි මේ දන්න රූප බැලීමේ ශබ්ද ඇහිීමේ ආසි කාම ගුණයන්කින් වෙන්වීමට තියෙන නැත්නම් ඒකතු බව කිරීම තියෙන ආසාවෙන් දානේ මාර්ගයෙන් කරනවා ඊට පස්සේ අපි සීලේ මාර්ගයෙන් ටිකක් කරනවා නමුත් එතෙන්දි වෙනියට පිට තියෙන ලොකු කට්ට ගැලවුණාද නැතේ මැද තියෙන කොටස කියන නිසා ඒකට දාන උත්තරේ සීල උත්තරේ හරියන්නේ නැහැ ඒකට භාවනා උත්තරේට යනවා භාවනා උත්තරේ උනා ප්‍රතිපදාව හරියට දැනගෙන ගියොත් පුත්‍රජානකේ සඳහන් කරනවා ඒ මායාකාරීට ඒ දැල්කාරීට ඒ කොහොල්ලකට මේ කිසිම කෙලෙසක් නැති අනන්ත බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥානය කියලා අනන්ත කිව්වම සියල්ල තියෙනවායි කියලාත් එක පැත්තෙන් කතාවක් තියෙනවා. හැබැයි අනිත් පැත්තේ ජන කෙලස් කිසිවක්ම නැහැ කියන අදහසෙන් ඒ දැල දැම්මත් හරියන්නේ නැහැ. ඒකම වෙන පැත්තකින් සඳහන් කරනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ ඒක මම හිතන්නේ ටිකක් විශිෂ්ට විදිහට කතාව. රට්ටපාල ස්වාමීන් වහන්සේගේ අම්මයි තාත්තයි රට්ටපාල ස්වාමීන් වහන්සේ බැරිුණාට පස්සේ අල්ලන්න හදන්නේ යාගේ පරණ අමෝපස් දෙනා පෙන්නනවා. විශ්ින් පත්‍රයක් බඳලා ඉඳලා තියෙනවා සිටුමුතෙක් වශයෙන්. පැවිදිලා රහත් වුණාට පස්සේ ගෙදෙට්ට වඩාමගෙන දාන ටිකක් දෙන්න කියලා අඬ ගහගෙන එන වස්තුව පෙන්නලා ඒ අමෝපස් දෙනාම තරසගෙන ඉල පෙන්නලා කියනවා. අපේ බවට ඔබ විතරයි ඉන්නේ එකම උරුමකාරය. ඔබ මැරුණොත් මේ දේනම රාජසන්තක නිසා මේ පත්‍යනාගෙන බලපන් මේ වස්තුව බලපන් නැවත සලකා ගන්න. ඉතින් ඒ සංසිගෙන දැන් කොළමාලා වෙලාව දාන දෙනවා නම් දෙන්න නැත්නම් අපි ඉන්න බෑ. ඉතින් දැන් ඉතින් කරන්නේ නැහැ. අඹුවල අයින් කරලා වස්තුව අයින් කරලා දාන දුන්නට පස්සේ ඒ සංසික කියනවා මොවැද්දෙක් මුවෙක් අල්ලගන්න අටවල තියෙනවා මේ උගුලක්. දක්ෂ මුවෙක් කැවිලා රසමස උලකාලා උගුල ගසගන්න නැතුව මුවෙන්ද අඬවඩා ඉඳලි රිංගල යනවා උගුලින් කියන. ඒ නිසා මේ ලෝකේ තියෙන රසමස උලු කෑවට කමන්නේ හැබැයි ඇතුලේ කොක්ක තියෙන බව දාන්න. ඒ කියන්නේ හැම රසමස උලක්ම ඇතුලේ මිලි කොක්කක් තියෙනවා. එදිය පිටින් ගෑවොත් අන්තිමට කොක්කේ තමයි කොක්කේ කියලා කියන්නේ කොට ගත්තා පස්සේ මානවට ආය මානවයිති වාස්කම් ඉල්ලන්න අපු වෙන්නේ ඉවරයි. ඒ නිසා කන්න ඉස්සෙල්ලා කනකොට කාපන් කිරලා කියලා කතාවක් තියෙනවා. තමන් මේ කන්න උතුලක් බව දන්නවනම් රසවසෝල කෑවට මොනවක්වත් වෙන්නේ ඒ දන්නවනම් ඇතුලේ කොක්ක තියෙනවා කියලා. නමුත් අපි කරන්න දන්නේ අනිත් එක නාකන්න ඉස්සෙල්ලා මං පැනලා කනකොට දිගිය පිටින්ම කනකොට අන්තිමට කොක්ක ගැතුණාට පස්සේ උගලට අවුල්. ඒ නිසා මේ කාම ලෝකේ කාම වස්තු තිබුණාට ඒක පරිභෝග කරන්න ගන්නවා නම් ඒකට අහුවෙන්නේ නැතුව එයාට පුළුවන් ඒ කාම වස්තු පරිභෝග කරලා මේක ඇතුලේ කොක්ක තියෙන බව දැනගෙන කටයුතු කරන්න පුළුවන් නම් මේ ටික තරුණයන්ට කියලා දෙන්න. තරුණයන්ට කියලා දෙන්න. මේ ලෝකේ කාම නතර කරන්න අපිට බෑ. කන්නතෝ ඉන්නත් බෑ. කාමං කිරලා ලෝකෙට කොක්කක් තියෙනවා. කොක්ක ගැරුණාට පස්සේ කොක්ක අනුකම්පාවක් නැහැ. අන්නේ ඒ ටික කියාගන්න බැරි කම තමයි අද තියෙන්නේ. ඒ නිසා බයක් ඇති කරලා තියෙන කාම වස්තු වල. ඇත්තට බය වෙන්න ඕනේ. දන්නට වැඩ කරනවා බය වෙන්න ඕනේ. නමුත් රට්ටපාල ස්වාමීන් වහන්සේ කියන්නේ මොහොත අඬාට ඉඳද්දී ඇඬු කතරේ බලහින්දදී දක්ෂමුෙන් කැවිලා රසපසුර කනවා උගලකස ගන්නට. ඒක තමයි විපස්සනා කියන්නේ. ඒ නිසා එන්නේ ගිහිගෙ මේක කරලා පුළුවන්. පැවිදි විතර කරන්න පුළුවන්. ඒක ඇහිඳ මේ මොකද ශාලාව ඒ විදුලිය කවලා තියෙන්නේ. අපි ඉන්ජුලින් ඉන්ජුලියක් ගන්නවා ආලෝකයක් ගන්නවා ෆෑන් එකක් කරකවනවා ෆ්‍රිජ් එකටත් දානවා රස් කරකටත් ගන්නවා අත තියන්නේ අත තියනවා නම් අත තියන්න හෑන්ඩ් ග්ලව් එකක් දානවා විරුද්ධ දෙයක් ලබු ගමන් විදුලිය නෑ අනුකම්පාව විතරේ හොඳ සුවච කීකල් ඕලේ හැබැයි අත තිබුත් ඉවර යන්නේ වගේ මේ කාම වස්තු අත ගන්නකොට අපි දන්නවනේ මේක තියෙන භයානකම නිකන් පිටපොත්ත නෙමෙයි මේක කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මද තුනක් තියෙනවා ආනිව පිළිඳ අවබෝධයෙන් කටයුතු කරන මේ පුද්ගලයාට සුදුසුකමක් තියෙනවා හැකියාවක් තියෙනවා කාම වස්තු පරිභෝග කරන්න පරිභෝග කරන්නේ තල්ලබදාකට නෙමෙයි අපි ජීවත් වෙන්නේ අන්නේ ජීවත් වුණාට මේ කාම වස්තු කෙරේ අනවශ්‍ය බැඳීමකින් මේ කටයුතු කෙරුවොත් මේ දැල්කාරී මේ කොල්ලෑ මේ තණ්හාව අපි අල්ලනවා ඒ නිසා අල්ලන හැම වෙලාවෙම දරගන්න මේ බාහිර කෙනෙක්ගේ දෝෂයක් නිසා නෙවෙයි මගේ හිතේ තියෙන කෙලෙස් නිසා තමයි මම අහුවෙන්නේ කියන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන පරිවිඩිය අපට භාවනා ජීවිතය හරහා කිට්ටු කරගන්න පුළුවන් නම් ඒ පණවල 2600ක් පරිණීමක් නැහැ අද උනත් පරිභෝග කරන්න පුළුවන්. ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ භාවනා කරන හතරවරක් පිටසට අත්‍යවශ්‍යයි. ඒක තමයි මම හිතුවේ අද මේ ගාථා විදිහට කරලා වෙසක් බණක් වශයෙන් ඉදිරිපත් කරන්නේ ඒසාවල බුදුහාමරට වදිනකොට අපි නිතරම සීපත් කරන්න ඕනේ. බුදුදහමට අපට උගන්වන්න හදන්නේ මේ තෘෂ්ණාව කියන එක තුන්යවරයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනක් තියෙනවා. කාම තණ්හාව නැති කරන භව තණ්හාව තියෙනවා. භවතන්නේ ඊට ආදාරයෙන් තමයි කාමතණ්හා නැති කරන්නේ. ඊට පස්සේ භවතණ්හාව අවධාන ඵලෙ නෙවෙයි. ඒක විභව තණ්හාවේ ප්‍රතිස්ථාපනය කරනවා. ආන්නේ විදිහට මේක ගෙවක් කිරීමෙන් තමයි අපිට ඒක අපල ගන්න පුළුවන් තරමට අඩු කරන්නේ. ඉතින් භාවනා කරන කෙනෙක් උනන්දු වෙන්න පැටි වෙටි නමත් අපි මේ ගමන කියෑමෙන් තමයි අපිට තීන්දුව කළ තියෙන්නේ මගේ කාමය අඩු කිරීම කාටවත් කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කරගන්න බැහැ. මතු පිටන වෛද්‍යුරු ගහවට කරන්න බැහැ. ඒ ශාබෝධුවන් වෙලාවේ ලැබෙන ලැබෙන අවස්ථාවේ තමන්ගේ තියෙන කෙලෙස් ප්‍රමාණය තේරුම් ගන්න අපිත් එක්ක ඇති වෙන මේ සමාජ සංසිද්ධි තේරුම් අරගෙන ඉදිරියට කටයුතු කරනකොට සතියේ ඒ දේවල් ඒ වෙලාවේ හඳුනා ගැනීම කායිමත් බලාපොරොත්තු වෙන්න එපා. තමා වශයෙන්ම කරන්න මේ වෙසක් දවසේ අදිෂ්ඨානයක් ඇති කර ගැනීමට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව වෙසක් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සම්පන්න වෙච්ච සීල දිනාකම තිරුවන් සරණ වේවා, සක්මබ්ලක් වේවා කියලා ප්‍රාර්ථනා